नमो तस्ते भगवतो अरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो अरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो अरहतो सम्मा सम्बुद्धस्ते बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयं ते बुद्धं शरणं गच्छामि द्वितीयं ते धम्मं शरणं गच्छामि द्वितीयं ते सङ्घं शरणं गच्छामि तृतीयं ते बुद्धं शरणं गच्छामि तृतीयं ते धम्मं शरणं गच्छामि සතියන්ති සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමීත විචාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරුණා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආසාව පිළිවෙතින් අපි පසුගිය දිනේදී ව්‍යාපාද නීවරණ ගැන කතා කළා. අද ළඟට අපට කියන්නට තිබෙන්නේ හේන මිත්‍ය නීවරණ. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ වදාලා සම්තං වා අධ්‍යත්තං හේන මිත්‍යං අත්තිනේ අධ්‍යත්තං හේන මිත්‍යං පජානාති අසම්පං වා විපස්සං සීලං ධම් නක්ඛිමේ අජ්ජත්තං සීලං සම්ති පජානාති තථාච අනුපන්නස්ස සීලං විපස්ස උපාදෝ හෝති පංච පජානාති තථාච උපන්නස්ස තීන මිද්දස්ස පහානං හෝති සංකපජානාති යථාච පදීනස්ස තීන මිද්දස්ස ආයතින් අනුපාදෝ හෝති සංකපජානාති මේ විදිහට මහන්ත වදාලා සන්තංවා අධ්‍යත්තං තීන මිද්ධා. තමා තුල තීන මිද්දය ඇති කල්හි තීන මිද්දේ ඇති බව දැනගන්න. තමා තුල තීන මිද්දේ නැති කල්හි තීන මිද්දේ නැති බවද දැනගන්න. යම් යම්සේ නූපම් තීන මිද්දය උපදීද ඒ ඒ ඒ බවද දැනගන්න. උපන් සීල නිද්දය දුරු වීයේද ඒ බවද දැනගන්න. ඒ දුරු වී ගිය සීල නිද්දය නැවත නූපදීද ඒ බවද දැනගන්න. කියා බුදුරජාණන් වහන්සේ වදාළා කියලා. මෙතන සීල නිද්දය කියන මේ දෙක් මේ නීවරණය ගැන අප දත දෘෂ්ටියේ එය මේ සිිතේ ඇතිවෙන අලසකම තීන මිත්‍ය කියලා ධර්ම දෙකක් අභිධර්මයේ දක්වා තිබෙනවා අකුසල සයිතික වශයෙන් තීන මිත්‍ය තීනේ කියන්නේ සිතෙහි ඇති අලස බව සිතේ ඇතිවන අලස ස්වභාවය සිත සිතේ අකර්මණ්‍ය බව ඒ විශේෂයෙන්ම කුසල පැත්තේදී කුසලයට කුසලයේ අලස වීම. ඒකට එය අකුසල් සිතක ලැබෙන ධර්ම. නිද්දේ කියන්නේ මේ සිතේ ඇතිවන চৈতසිකයන්ගේ අලස බව. ඒ නිසා පෙන්නනවා විඥානස්කන්ධය පිළිබඳ සිත පිළිබඳ වූ අලස බව සීනය හැටියට ඉතිරි ස්කන්ධ තුන වන වේදනා සංඥා සංකාර ඒ නාම ස්කන්ධ තුනේ ඇති අලස බව නිබ්බේයයට දක්වා තිබෙනවා මේ දෙක කවදාවත් වුණුන් වෙන්කල නොවන පරිදි එකටමයි උපදින්නේ. ඊමේ යම් අවස්ථාවක උපදීදී එවේලෙහි නිද්දයක් තිබෙනවා. ඒ නිද්දේ උපදන අවස්ථාවේදී සීනයක් තිබෙනවා. ඒ නිසා මේ දෙක වුණුන්ගෙන් වෙන් වන්නේ නැහැ. මේ අභිධර්මයේ ගෙනීමේදී දැනගන්නට ලැබෙනවා. ඊනෙ නිද්ද කියන මේ සයිකික දෙක ඉතිවිතක උපදනා ධර්ම දෙකක්. දැන් අකුසල චෛතසික දෙකක් වෙනවා. ඒ අකුසල චෛතසික දෙකක් වුණාට හැම විටම හැම අකුසල සිතකම උපදනා චෛතසික දෙකක් නෙවෙයි. ඒ නිසායි කිසි විටක උපදින්නේ. ඒ බව පාලියෙන් දක්වන්නේ කදාචි යෝගී. කදාචි කියන්නේ කිසි විටක. කිසි විටක සිතෙහි යෙදෙන ධර්ම දෙකක්. ඊළඟට තව පිටිවිතක යෙදෙන තවත් ධර්ම තිබෙනවා. ඒවා ඔවුනොවුන් කවදාවත් එකට උපදින්නේ නැති වෙන වෙනම උපදින්නේ. එහෙම දෙකක් නොවේ මේ සායිතික දෙක. මේ දෙක එක තමයි. ඒ නිසා කියනවා සහයෝගී. සහයෝගීයි. සදාචියෝගී සහයෝගී. සායිතික දෙකක්. එහෙත් බුදුරජාණන් වහන්සේ එය එක නීවරණයක් විදිහට වදාළේ මේ දෙකේම කෘත්‍ය සමානයි. අලස බවමයි, සිතේ අලස බවයි, සයිතිකයන්ගේ අලස බවයි කියන මේ දෙකම එකවර ඇතිවන ස්වභාවය. ඒ නිසා මේ දෙක එක නීවරණයක්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ අකුසල් සිත්වලින් නොදී දීන විද්ධය උපදින බව දක්වා පිළිෙන්නේ සසංකාරික අකුසල් සිත් පහයි. ලෝභ මූල සිත්වල ලැබෙනවා සසංකාරික සිත් හතරක්. ද්වේෂ මූල දෙකකින් එකක් සසංකාරික සිතක්. එනිසා සසංකාරික කියන වචනේ යෙදෙන සිත් පහක් තිබෙනවා. සෝමනස්ස සහගත විචිගත සම්පන්නික සසංකාරික සිත. සෝමනස්ස සහගත විචිගත විප්පයුක්ත සසංකාරික උපේක්ෂා සහගත විත්තිගත සංපයුක්ත සසංකාරික සිත උපේක්ෂා සහගත විත්තිගත විපයුක්ත සසංකාරික සිත දෝමනස්ස සහගත පටිඝ සංපයුක්ත සසංකාරික සිත යන මේ පහ තමයි මේ ඊන මිත්‍ය යෙදෙන බව දක්වන සිත් පහ එහෙත් ඒ සිත් පහේද ඊන මිත්‍ය නිතින්ම හැම විටම යෙදෙන්නේ නැහැ ඒ සිත් පහේ තමයි සිත් විචක මේ තීන මිදේ යෙදෙන්නේ. සිත් සසංකාරික විය හැකි. අකුසල් සිත් සසංකාරික විය හැකි තීන මිදේ නොයේදී. තීන මිදේ යෙදෙන්නේ නැතිව ඒ බලක් නැති අවස්ථාවකදී සිත් සසංකාරික වන්නට පුළුවන්. දැන් අප ඉගෙන ගන්නනේ සසංකාරික අපි ගන්නේ සිතක් පිළිබඳ කවුරු හරි කියපු නිසා කරපු විධානයක් නිසා අනුකිරීමක් නිසා ඒ කවුරුන් හෝ කරන ලද කෙළඹ වීමක් නිසා කෙනෙක් සොරකම් කරන අවස්ථාවේදී ඒ තනත්තාට උපදනා වූ සිත අකුසල් සිත සසංකාරක සිතක්. ලෝභ මූල සිතක් වශයෙන් ගත්තොත් ඒකේ වරදක් නැtei කියලා හිතාගෙන ඒ තනත්තා මේ කාගේවත් විධානය නිසා ඒ සොරකම කළොත් ඔහුට ලැබෙන සිත රෝමනස්ස සහගත සිත්ගත සම්පවිස්ස සසංකාරික ඒ සිතෙහි තීන නිද්‍ය යෙදිය යුතුමයි කියලා එහෙම නියමයක් නැහැ. තීන නිද්‍ය නොමැතිව ඒ සිත ලැබෙන. ඒ තීන නිද්‍ය යම් අවස්ථාවකදී තීන නිද්‍ය කියන මේ চৈতසික දෙක යම් අවස්ථාවකදී සිතක යෙදේ. ඒ සිත මේ කියන ලද සසංකාරික සිත් පහෙන් එකක් යෙදේ. මේ සසංකාරික සිත් පහ ඇර වෙන කිසිදු සිතක ඒන මිද්ද කියන මේ සයිතිකකක නිදෙන්නේ නැහැ. ඒකයි මේ පිළිබඳව දත යුතුයි. අභිධර්මයේ එන පරිදි ඒ කාරණ දැනගත යුතු තිබෙන කාරණ. ඊළඟට ඒ තීන මිද්දය බුදුරජාණන් වහන්සේ වදාරනවා නීවරණයක් හැටියට. නීවරණේ කියන්නේ ධ්‍යාන මාර්ගඵල කියන මේවා ආවරණය කරන ඒවාට බාධා කරන ධර්ම. ඒවටයි නීවරණ. නීවරණන්ති ආවරණ. දැන් කාමච්ඡන්දේ නීවරණ. ව්‍යාපාදේ නීවරණ. සීලනිච්ඡේ නීවරණ. ඊළඟට කියවෙන උද්ධච්ච කුක්කුච්චේ නීවරණ. විචිකිච්ඡාව නීවරණ. විද්‍යට නීවරණ. නාමයෙන් දක්වා වදාළ ධර්ම අතුරෙන් මේ සීන මිද්‍ර කියන නීවරණයක් එකක්. ඒකය යම් පිටක යම් විටක ඇතිවේද එය ධ්‍යානයක් උපදවා ගැනීම සඳහා කරන භාවනාවකට මාර්ග ඵලයක් උපදවා ගැනීම සඳහා වූ විදර්ශනා භාවනාවකට බාධා පරිපන්ති පරිපන්ති කියන්නේ සතුරු ධර්මයි හීන හීන නිද්ධාමි සමාධිත්ත පරිපන්ත කියලා එන්නේ සමාධියට පරිපන්ත පරිපන්තය කියන්නේ විරුද්ධ ධර්ම සතුරු ධර්ම ඒ සතුරු ධර්මය යක්තු ඒ නීවරණ භාවනා කරන පිළිතුරට වරින් වර ඇතිකේ සිටේ උපදිනවා එහෙම උපදින අවස්ථාවක් වෙතොත් ඒ අවස්ථාවේදීම එය තීන මිද්දයක් බව දැනගන්නවා ඉතින් ඒ නම කියා ඒ ගැන මෙනෙහි කිරීමක් නොකලම ඒ ස්වභාවය දීන මිත්‍යයන් ඇතිවන විට ඒ නිසා පිළිවන සිද්ධිය Tamanට ප්‍රකටයි. ඒක භාවනා කර්මයේ කරගෙන යාමට බැරි තරම් අලස බවක්. ඒ අලස බව සිතේ පමණක් නෙවෙයි සමහර කයෙහිද ඇති වෙනවා. ඒ කියන්නේ කයකද ඒ දැනෙන්නේ. දැන් අප දන්නවානේ ශරීරය ක්‍රියාත්මක වීමට සිතේ තිබෙන වීර්යය බොහෝ විට උදව් වන. සිත දුර්වල නම් ඒ නිසා කය දුර්වල වෙනවා. එතෙන් මේ සීන විද්‍යාව හටගත් කල්හි සිත කයිසික කියන එහෙම නැත්නම් ඒ නාම ධර්ම දුර්වල වෙනවා. ඉදිරියට යන්නේ පසුබහිත ස්වභාවයක් පිළිගන්න. පසුබාහන ගතියක් පිළිගන්න. ඒ කුසල ධර්ම විශේෂෙහි පසුබාහන ගතිය මේ තීන මිත්‍රයන් නිසා ඇතිවන්නේ. එහෙම අවස්ථාවක් කලින් ඒ තමන්ට දැනෙනවා අලස නිසා තමන් ඒකේ මෙනෙහි කරන්නට ඕනේ. අලස තම අලස තම අලස බවක් මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරන විට පුළුවන් වෙනවා ඒ තීන මිත්‍රය දුරු කරගන්න. ඒ තීන මිත්‍රය පහව යන දුරු විය. ඒ ඒ නිසා තමන් දැනගතින් මේ තීන මිත්‍රයක් උපදන අවස්ථාවක් මේ උපදන අවස්ථාව භාවනා කරන අය ගන්නවා දැනගන්න. ගත යුතුයි. එහෙම නැත්නම් භාවනා කර්මය ජීවුණුවට ගෙන යන්නට බෑ. ඒ බුදුජානක වදාරන්නේ සම්තං වාච්ඡත්තං සීන නිස්සං තම සංඛාමී තමා තුල සීන නිස්සය අටගත් කල්හි ඇති කල්හි ඒ සීන නිද්දේ ඇති බව දැනගන්න. පජානා දෙවි ඒ පජානාති නුවණින් දැනගන්න. නුවණින් දැනගන්නට ඒ අවස්ථාවේදී සිහිය ඇති කර ගන්නට ඕන. දැන් කොයි වේලාවක හරි සීන මිත්‍රය උපදිනවා නම් ඒ එයින් කියවෙන්නේ ඒ අවස්ථාවේදී උපදන පිට අකුසල් පිටක්. ඒ වෙලාවේ උපදන පිට අකුසල් පිටක්. ඒ සතංකාරික 35 අකුරෙන් යම් කිසි පිටක්. එක්ක ලෝභයෙන් යුක්ත පිටක්, එහෙම නැත්නම් ද්වේෂයෙන් යුක්ත පිටක්. ඒ ලෝභය හෝ ද්වේෂය නෙවෙයි ඉස්මතු වී සිටින්නේ මේ අවස්ථාවේදී. ඒ ලෝභය හා ද්වේෂය සමග උපදන හීන නිත්‍යයි ඉස්මතු වෙලා. ඒ නිසායි මේ අලස බව. එබැවින් ඒ අලස බව මෙනෙහි කරන්නට ඕනේ. අලසයි අලසයි. ඒක මෙනෙහි කරන විට ඒ අලසද අපි දුරු කරගන්නට පුළුවන්. හැබැයි එසේ මෙනෙහි කරගත හැකි වන්නේ මෙනෙහි කරන්නට පුළුවන් වන්නේ. එහෙම ඇති වූ අවස්ථාවේදීම වැඩි වේලාවක් ගත වන්නට කලින් Taman මෙනෙහි කිරීම සඳහා අවශ්‍ය වෙන සිහිය උපදවා ගත. දැන් යම් කිසි වේලාවක තීන මිද්දේ උපදිනවා නම් එයිනුත් කියන්නේ මේ වේලාවේ සිහිය නැතිව සිටි අවස්ථාවක්. වෙනත් විදිහකින් කියනවා නම් ඒ වේලේ කුසල් සිතක් උපදින අවස්ථාවක් නෙවෙයි. ඒ මොකද සිහිය හැම විටම කුසල් පිටක යෙදෙනවා. කුසල් පිටක් වෙතොත් ඉහියෙන් තොර පිටක් නෙවෙයි. ඉහියේ බබුතන. කුසලයක කෙනෙකු යෙදෙන්නේම නැත්නම් කුසල් පිටක් කෙනෙකුට උපදින්නේම ඉහියෙන් විසුව. ඉහියෙන් තොර වෙනවා. හැබැයි සිහියේ තරාතිරම් පිළිෙන්නට පුළුවන්. ඒකේ අඩු වැඩිකම් ප්‍රබල දුබලකම් එහෙම පිළිෙන්නට පුළුවන් එහෙම තිබුණා. සිහිය නැති සිහිය නොමැති කුසල් ටිකක්. ඉතින් මෙහෙම සිහිය ගැන කතා කරනකොට මේ තුන් මා දන්නවා කවුරුත් තේරුම් ගෙන ඇති මේ ලෝක ව්‍යවහාරයේ කියන සිහියයි මේ බණේ උගන්වන සිහියයි කියන මේ දෙකේ දෙක පිළිබඳව කියලා නේද? දැන් අප පිළිබඳව අප කවුරුන්වත් පිළිබඳව කවුරුන් හෝ කියන එකක් නෑ වෛද්‍යවරයෙකුවත් කියන එකක් නෑ අප කවවත් කවුරුවත් කියන කියා ඉන්නේ කියලා ඒක කියන්නේ ගන්න අපි හැමදෙනාටම සිහිය පිළින බව එයයි කියන්නේ මොකද එහෙම කිස්තුවක් හැදින බවක් වෛද්‍යවරයෙකුටවත් හොයා ගන්නට තරම් දෙයක් අප කෙරෙන්නේ නැහැ ඒ නිසා අපි සිහිය ඇති ආයතනයකට තරම් ඒ සිහිය මේ ලෝකේ පිළිගන්නා සිහිය ලෝකයා පළකන සිහිය. ඒකම නෙවෙයි මෙතන සිහිය ඉන්න. මේ සිහිය කියන්නේ සෝභන ධර්මයක්. සෝබන දැන් සමහරකු අර ලෝකේ පිළිගන්නා කීයේ විසුව ඕනෑම බරපතල දෙයක් වුවත් කළ හැකි ඒකනට හොරකම් කරන්නට පුළුවන් ඒකනට හොරකම් කරනකොට ඉස්සෙලා හිතයි කියලා කවුරුත් කියන එකක් නෑ සමහර එක නම් නිහිනර්ස අවස්ථාවේදී ඒකනට తాවකාලික කිසිවකින් විස්තර කියයි කියලා එහෙම කියන අවස්ථාවක් තියෙනවා ඒ ඒක විශේෂ අවස්ථාවක්. එහෙම නෙමෙයි දැන් අපි ගන්න සරසම් කරන අවස්ථාවක් තිබෙනවා කියන්නේ දෙවට මේ ප්ලෑන් එක ඇඳලා ඒ සැලසුම් කරලා කාටවත් අසුනවන පරිදි උන් සරසම් කරන අවස්ථාවක්. ඉතින් ඒ සරසමෙන් යෙදී සිටින සරසම් ක්‍රියාව ඒ සරසම නම් මේ අකුසල ක්‍රියාව සිදු කරන අවස්ථාවේදී ඔහුට උපදනා සිහිනී මේ ධර්මයේ ඉගෙනගෙන සිහිය කියන එක නෑ. ඒ අකුසල සුඛ ඒ නිසා අකුසල් සිත හැම අකුසල් සිතක්ම සිහිය කියන නිරුද්ධාගමී නැත්නම් ධර්මයේ ඉගැන්වෙන සත්‍ය කියන මේ ස්වභාවයට ධර්මයට විරුද්ධයි හැම අකුසල සිතක්ම හැම අකුසල ධර්මයයි සිහියට විරුද්ධයි ඒ නිසා තමයි මිච්ඡා සති කියන නාමය හැම අකුසල චිත්තෝත්පාදයන් තම බුදුරජාණන් වහන්සේ වදාළා සියලුම චිත්තෝත්පාද මිච්ඡා සති සියලු විට අකුසල චිත්තෝත්පාද. සියලුම අකුසල චිත්තෝත්පාද. මේ වචනේ මෙතන තුන් ගන්න ඇති චිත්තෝත්පාද කියන්නේ සිත හා චෛතසිකය. සිතයි චෛතසිකයි ඒ සියල්ලම එක්කොට ගන්නා වචනයකින් චිත්තෝත්පාදය. ඒ සියලුම අකුසල චිත්තෝත්පාද. විස්සාපත් ඒ කතියට වෙනස් විදියකින් කියනවා නම් සතිමානයෙන් මෙහි දැක්වෙන ඒ සිහිය ඇත්නම් ඒ සිහිය ඇති කවර විටකම කිසිදු අකුසල චිත්තෝත්පාදයක් ඇතිවන්නේ නැහැ. ඇතිවන්නේ. ඒ නිසා සිහිය ගැන කියන්නේ අකුසලයට සිතට වැටෙන්නට නොදී රැකගන්නා ධර්මය සිහියේ ඉන්න. අකුසලයට අකුසල් පැත්තට වැටෙන්නට හැරෙන්නට නොදී සිත රැක ගන්නා ධර්මයේ සිටිය. ඒ නිසා තමයි සති එය ආරක්ෂකයේ හැටියට ගන්නවා. ආරක්ෂකයේ හැටියට. ඒ නිසා කියන්නේ සීය ඇති වේලාවක කෙනෙක් මේ කියන සීය ඇති වේලාවක ඒතනත්තාට සීන නිදේ උපදින්නට බෑ. සීන නිදේ උපදිත ඒ උපදින්නේම සසංකාරික අකුසල් පහ අතුලේ යම් කිසි සිතක. ඒක දේශයට තේරුම් ගැනීම ගැත්කට හැකි පරිදි කියනවා නම් ඒ අවස්ථාවේදී සමහරට එක්කෝ ලෝභ මූල සිතක් එහෙම නැත්නම් ද්වේෂ මූල සිතක් ඉපදුණු අවස්ථාවක්. මෙම අවස්ථාවකදී ඒ දීන විදය අටගන්න. අනේ ඒකෙන් තේරුම් ගත යුතු තිබෙන්නේ තමා භාවනා කර්මයේ යෙදී සිටියා. මේ මොහොතේදී සිහියෙන් තොරව සිටියේ. දැන් එම අවස්ථාව වෙනවා. සමහර ඒ වැඩ ගන්න. සමාදෝව සලකන. සමා ගෞරවයෙන් සලකන. අපි ගන්න මේ බණ ඉගෙනීමේ කියන්නේ. ඒ දේ බොහොම ගෞරවයෙන් සලකන දෙයක්. ඒ නිසා තමා හිත මෙහිම රඳවාගෙන මේ හිතට හිත යම එක ඉදෙනදී රැකගෙන බොහොම උත්සාහයෙන් හිත මෙහිම පවත්වාගෙන සිටියා. ඇතැම් විටක තමාට නොදැනී නෙමෙයි. හරියට සමාත දැනෙන්නේ නැතුවක් මෙන්න වෙනත් දෙයක්කට සිත යන යන අවස්ථාවක් වෙනස් අරමුණක් පිළිබඳව සිත ගමන් කරන අවස්ථාව. එහෙම අවස්ථාවලදී මේ කියන දෙයට නැත්නම් මේ අකාදින කියන දෙයයි මෙලෙහි සිත පවතින. ඒ දෙයක. ඒවා ඒ ඒ සිත ලෝභ මූල සිතක් කිය හැකි. එහෙම නැත්නම් ද්වේෂ මූල සිතක්. එහෙම අවස්ථාවලදී කෙනෙකුගේ සිතෙහි මේ පිළිම විද්‍ය උපදිනවා එකක් මේ එක එක්කෝ ඒ දේශය ඒ දේශය මහා ධන බහල එහෙම කාල් ප්‍රබල දේශයක් නුවන් නොමනාපයක් හත් නැත්නම් මේ මේ නෙවෙයි වෙන දෙයකට මේ මේ මේ පිළිබඳව හිතේ වමනාවක් නැති වෙලාම හා වෙන දෙයක් පිළිබඳව දැනත්තක් ඇතිවීම. කියන මේ දෙකම නිසා විතරේ ඒ දෝමනස්සිත එහෙම නැත්නම් ලෝභසිත එහෙම උපදින අවස්ථාවලදී සීන විදය හදගතදී අනේ අවස්ථාවේදී සමාධිය පිට මේ භාවනා කර්මදී කර්මන්නේ නැහැ. ක්‍රියාවට යොදන්නේ නැහැ. එහෙම අවස්ථාවේ තමන් දැනගන්න ඒක භාවනා කරන අය විශේෂයෙන් දැන සිටිය යුතු කරුණක්. එම නැත්නම් සමහර කෙනෙක් ඒ භාවනා කරනවා කියන ඉරියව්වෙන් ඉඳින්න ඉඳින්න මේ තීන නිද්දය තමයි සිටෙන්නේ ඇති වූ බව නොදැන. ඒ තීන නිද්දයෙන් තීන නිද්දයටම ඉඩහැර. බොහෝ විට නිින්දටද වැටෙනවා. නිින්දටද වැටෙනවා. ඉරියව්ව එහෙමම සිටියදී තමයි නිදි. ටික වේලාවක් සමහර විටක ඇය ගණන ඇය භාගය ඊට එකක් අදුව හෝ කාලය මේ නිින්දේ ගත කොට අවදි වුණාට පස්සේ තමන්තම හිතෙන්නට බැරි නෑ මේ කාලය තුලත් තමන් භාවනාවෙන් පිටුවයි සිටින්නේ අනේ වගේ තමන්ව මුලා කරන්නට හේතු වෙන ධර්මයක් කියන්නේ නීවර ඒ ආවරණ. එතකොට ඒ ධර්ම මාර්ගයේ නැත්නම් භාවනා කර්මයේ ඉදිරි ගමනක් ඉදිරියට යාම වන්නේ නැහැ සීල නිද්දේ පිළිවෙලින්. ඉතින් සීල නිද්දය ඒ කලවා හරින්නට ඕනේ. ඉතින් ඒ සීල නිද්දයට විරුද්ධ ප්‍රතිවිරුද්ධ හැඟීමක් ඇති කර ගැනීමක් නෙවෙයි ඉන්නලාපොරොත්තු වෙන්නේ. සීල නිද්දේ සීල නිද්දේ ප්‍රතිවිරුද්ධ දැනගැනීම. අලස බව අලස බවක් ඇති දැනගැනීම. එහෙම කරගත්තම කවදුරටත් තම අලසව සිටින්නට කැමති වන්නේ නැහැ. Taman උවමනාවක් නැහැ එහෙම අලසව සිටින්නට. ඒ අලසකමක් ඇති වුණාට අලස බව දුරු වීගොත් ඒ භාවනා කර්මයට යෝග්‍ය වෙන පරිදි කුසල් සිත් නැවතත් ඉපදගෙන යන්නට පටන් ගන්නවා. ඒකයි මේ සම්තං වාධත්තං සීන නිද්දාන අත්ථිනේ අධත්තං සීන නිද්දාන සදාන. එහෙනම් මේ සීන නිද්දය ඇතිව පස්සේ නැතිව ගියා. ඒ පිරිමිනිස්සේ දැන් නැtei කියන බවක් Tamanට දැනෙනවා. Tamanට දැනෙනවා ඒකයි මේ කියන්නේ අසංකම් රාජ්‍යත්වම් කියන නිසා. පිරිමිනිස්සේ නැතිකම නැති බවද දැනගන්න. ඒක විශේෂයෙන් මේ පිළිබඳව හොයාගෙන ගිහිල්ලා දැනගැනීමක් නෙවෙයි. ඒ Tamanට දැනෙනවා දැන් මේ අලස බව පහව ගියා. ඒක නෑ දැන්. ඒවා ඒ පිරිමිනිස්සේ නැති බව දැනගන්න. යථාත අනුපන්නස්ස තේන නිදහස්ස උපාදෝ හෝති සංකප්පදානස්ස දැන් තමන් භාවනා කරමින් සිටියේදී ඒ භාවනාව පටන් ගන්න පටන් මේ තීනමිතේ උපදනා අවස්ථාව එක් තමාතුල තීනමිතයක් උපන්නේ නැහැ අලස බවක් උපන්නේ නැහැ එහෙනම් අලස බවක් උපදුනේ යම් කිසි කර්මයක් මොකක් හරි තිබෙනා කාරණා මොකක්ද ඒ කාරණේ ඒක තමයි අයෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන්නේ තමාට නිදඩුවත්වම තමා මේ සිත ගමන් කරවිය යුතු විදිහටම ගමන් කරෙන්නේ නැහැ. නුනුවමින් මෙනෙහි කළේ වෙන දෙයක්කට සිත යවුවා. වෙනස් දෙයක් අරමුණු කළා. ඒක බොහෝ විට තමන් තමන්ට නොවැටෙන්නට පුළුවන් තමා නුවණින් ටිකක් අඩු නම්. තමන්ට ඒකක් අල්ලගන්නට බැරි දෙයක්. එහෙම අවස්ථාවකදී තමාගේ සිත වෙන ආරම්භ. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය නම් Taman මේ භාවනාවෙන් පිට පරිදි. මේ භාවනාවෙන් පිට ඇත්ත පිට ගිය. අයෝනිසෝ මනසිකාරය පිට. එනිකායම් අයෝනිසෝ මනසිකාරය පිට. ඒ නූපන් කිමිදේ උපන්නේ වේද. ඒ අවස්ථාවේදී සීලයේ සම්බල දැනගන්න. යථාර්ථ උපන්නස්ස සීල නිද්ධස්ස පහ නම් පොත්. ඒ උපන් සීල නිද්දේ තමයි මෙනෙහි කළ විට දුරු වී යන්නේ. පහ වී යන්නේ. ඒ පහ වී ගිය බවට දැනගන්නවා. සාද අනු උපන්නක් තියෙන පස්ස පහණං හෝති සංකප්පතා. ඒ බවට දැනගන්න. දැන් ඒ ඒ අවස්ථාවලදී සීන මිදේ ප්‍රතින කාර්යයක් ඒ වගේම මේ අවස්ථාවලදී සීන මිද්දේ ඇති වූ බව මෙනෙහි කොට එය දුරු කර ගන්නා බවක් නැත්නම් එය දුරු වී යන බව අප ඒ දුරු කර ගන්නා බලය කියනවට වඩා හොඳ ඒ දුරු වී යනවා. ඒ මොකද මේ Taman මේ දුරු කර ගැනීම සඳහා කරන වෑයමක් හැටියට නෙවෙයි මේ මිනිස්සු කියන්නේ තීන විද්‍යාව තීන විද්‍යාවක් හැටියට දැනගන්නවා. ඒ පිළිබඳව නුස්නා බව සමහර විට ඇති විය හැකි. එතකොට ඒක භාවනාවට උපකාරයක් නෙවෙයි. දැන් තීන විද්‍යාවේ කියන අලස බව සමාතුල හිමු කල්හි මම මේ භාවනා කරද්දී මට මේ විදිහේ අලසතාවක් ඇති වුණායි කියලා තමා ඒට විරුද්ධ ප්‍රතිවිරුද්ධ හැඟීමක් ඇති කරගන්නේ. කියන්නේ ඒ තීන නිද්ද තමාට ඇති වුණ ද්වේෂයෙන් අරමුණු කිරීමයි. ඒකදම සුදුසු. ඒකට භාවනාවට උපකාරයක් වෙයි. ඒ නිසා ඒක තීන නිද්දයක් බව තමයි දැනෙන්නේ. හරියට තමා ඉදිරියට ගුණකත් ඉදිරියට කැමිනෙනවා සතුරේ. ඒ සතුරේ තමන්ට දක්නට ලැබෙන විකම බොහෝ සෙයින් සිදුවන්නේ සතුරා කෙරෙහි ඒ තමා තුළ තිබෙන ඒ නොමනාපය මතුවීම වෙනස් වශයෙන් වලින් කියනවා නම් ඔහු පිළිබඳව තමා තුළ යම් ද්වේෂයක් පවතින නම් එය මේ අවස්ථාවේ උපදින මොහොත දෙකින් නිසා එහෙම එකක් ඇති වුණොත් ඒක භාවනාවට උදව්වක් නෙවෙයි ඒ විදිහේ ද්වේෂ ධර්මයේ පිළිබඳව උදව්වක් ඇති වුණොත් ඒක භාවනාවට උදව්වක් නෙවෙයි එහෙනම් කොහොමද සතුරාව වුණත් සතුරාව වුණත් දැක සමාජයේ සිටෙහි දේශය නූපදවත් නූපදින ගතියක් ඇතිව සතුරාට බලන්නට පුළුවන් නම් අන්න ඒකයි උපස් ඒකයි සුදුසු නැත්නම් ඒකයි වමනාව මේ විදිහටයි සීන විද්‍යාව බලන්නකෝ සීන විද්‍යාවක් කියන බව තමයි දැනගන්නේ මා මේ තීරණිකය දුරු කරගත යුතුයි කියලා එහෙම අදහස් කරගෙන නෙවෙයි තීරණිකය. ඒ තමා තමාගේ අර විදිහට අනුතිය නොසිතුවා. තීරණිකයේ තීරණිකයක් හැටියට දැනගත් කල්හි අලස බව අලස බව හැටියට දැනගත් කල්හි අවදුරට තමා අලස කිසිම තමාගේ අලස පිට දිනුනීතෝ. නැවතත් භාවනා කරන්නට පිට නිහිරම දැකෙනවා. අනේ නිසායි ඒ පිළිබඳව නොමනාපයක් උපදවා ගැනීම වශයෙන් තීන නිදේශකෝ එනක් නීවරණයක් විසෝ බැරි ඉතුණා. ඒ එතකොට ඒකත් නීවරණයක්. දැන් අපි ගන්න සීන නිද්දේ කියන එක අලස බව. ඒ අලස බව තමයි සිිතේ ඇති වූ කල්හි ඒ අලස බවට විරුද්ධව තමයි හැඟීමක් උපදවාගෙන ඒ දෙක බැලුවොත් ඒ ඇති වුණේ ව්‍යාපාද නීවරණ. එතකොට තම භාවනාවක් නේ ඒක එක නීවරණයක් අරගෙනකොට තවත් නීවරණයක් කරනවා. ඒක නෙමෙයි හිතන අපේක්ෂා කරන්නේ. බලාපොරොත්තු වෙන්නේ ඒ උපදමා උපදමා අකුසල් පිටට ඉරහැරීම නෙවෙයි. ඒ ඒ ඒ අකුසල් පිට ආරමුණු කරන්නේ තවත් අකුසල් පිටකින් නම් භාවනාව පිටේ නෑ. ඒ නිසා තමයි ඒ ධර්මයන් දැකිය යුතුන්නේ. ඒවායේ යථාර්ථ භාවය වශයෙන් ඒ ස්වභාව ධර්මයක් වශයෙන් අල්පයි අල්පයි අල්ප අල්ප බවක් කියලා දැනගෙන ගත්තාම ඒ විකලා යෝනිසෝ මනසකාරී පිළිබඳව පැවසු කලදී ආලස බල දුරු වී යන. එහෙම දුරු වී ගියා ආලස බල දුරු වී ගිය බව දැනගන්න එකයි. සම්මත්තේ තීන විභක්ත පහානං හෝති සංකප්පතා. යථාර්ථ කලිනස්ස තීන විභක්ත ආයතින් අනුපාදෝතේ සංකප්පදාන. ඒ පහව ගිය තීන නිද්දය ආයතින් අනුස්පාදනය කරන නැවත නූපදීනේ වේද ඒ බවට දැනගන්න දැන් සීම නිද්දර උපදින ස්වභාවය අප කාසුලක් තිබෙනවා මේ භාවනාව ආරම්භ කළ තැනට පිළිසොත් ඒ තැනත්තා තුළ වරින් වර වරින් වර ඇතිවිය හැකි ස්වභාවයේ තියෙන සීම නිද්දය එහෙම ඒ සීම නිද්දය ඇති වෙන ඇති වෙන අවස්ථාවලදී හීනනිත්‍යයක් බව මෙනෙහි කිරීම නිසා හීනනිත්‍ය දුරු වී යනවා පහළ යනවා. ඒ පහළ යන්නේ නැවත නූපදන ආකාරයෙන් නෙවේ. වරින් වර අර කලින් කී පරිදි අයෝනිසෝ මනසකාරයක් ඇති වූ කල්හි ඒ හීනනිත්‍ය නැවතත් හට ගන්නට පුළුවන්. හට ගන්නවා. මේ ආයතින් අනුස්පාදෝ කියන්නේ නැවත නූපදීමක්. නැවත උපදින්නේ. නැවත නූපදන ආකාරයෙන් යම් කිසි ධර්මයක් අකුසල ධර්මයක් ක්ලේශ ධර්මයක් දුරු කිරීම ධර්මයේ ධර්මයේ ව්‍යවහාර වන්නේ සංඛේද ප්‍රහාණ සංඛේද ප්‍රහාණ එය කරනුයේ ලෝකෝත්තර කුසලයන් මාර්ග ඥානයෙන් කෙරෙන කලක් දැන් අප දන්නවා ඒ ක්ලේශ ධර්ම කවර කවර මාර්ගයන්ගෙන් දුරු වී යනවා ප්‍රහාණය වෙනවාද කියලා සංකේතවත්. මේ දීන නිද්ද කියන ඒ අලස සිත අලස කරන මේ ස්වභාවය ඒ චිත්තකල්පිත කියන්නේ අලස බව කියන්නේ නැතිව යන්නේ අරහත් මාර්ගය. සංකේත ප්‍රහාණය වන්නේ අරහත් මාර්ගය. ඒකේ තියෙන විදිය උපදිනවා. ඉතින් ඒ විදිහට අනාගාමී වහන්සේට උවද අයෝනිසෝ මනසිකාරයෙන් යුතුව සිටින අවස්ථාවකදී සීමිතය හටගන්න පුළුවන්. අකලන්න නම් ඒ හට ගැනීමේ ශක්තිය නැති කල කෙනෙකු නොවේ අනාගාමී වහන්සේ. යම් අරහත් මාර්ගයේදී ඒ තීන නිද්දය නරක නූපද ආකාරයෙන් ප්‍රදීන වූයේද ඒ බවට දැනගන්න. ඒ බව දැනගන්නේ ඒ බව දැනගෙන ආයති අනුස්පාදයේ පිළිබඳව දැනගන්නේ කවුද රහතන් වහන්සේ. උන්වහන්සේට උපදනා ඒ සත්‍යවේක්ෂා ඥානය. අපි මේක කලින් කිව්වේ මග්ගම් කලන්ත නිස්සාරණ සත්‍යවේක්ෂති පන්දිතෝදී කියන කේසේකව පත්‍යවේක්ෂති වානවාද්‍ය අනේ අරහත් මාර්ගයේ මේ තීන මිද්දය සහාවේ කළසල්හි උන්වහන්සේට උපදනා වූ කතිවික්ෂා ඥානය දැනගන්නවා. ඒ කීමනිසේ ඊට පස්සේ කවදාවත් උපදින්නේ නැහැ. ආයති අනුපාදය මහන්සිය දක්නවා. මේ මහන්සිය නුවණින් නුවණට ප්‍රත්‍යක්ෂ කරනවා. අන්න. මෙන්න මේ විදිහටයි බුදුරජාණන් වහන්සේ ඒ දීන විද්ද නීවරණ පිළිබඳ වූ භාවනා ඛණ්ඩය දේශනා කොට පදාලා. දැන් මෙතන අපදත යුතු කරුණ තමයි ඒ දීන විද්දේ පිළිබඳව කියන විස්තරය. අරති සංදි විගම්භිතා අත්ත සම්මදෝ චේතසෝච දීනක්ති කියලා මේ ඒ නොඇලීමේ කියන එකෙන් අදහස් කරන්නේ ලෝභය නැතිකම කියන එක නෙවෙයි. මේ කුසල ධර්ම විශේෂෙහි සිත නොඇලීම සිත ඒක ඒකෙහි රඳවන්නට බෑ. කුසල ධර්ම විශේෂෙහි සිත රඳවන්නට බැරි වන්නේ අරතිය නිසා. එයින් පසුබහන බව. ඒකටයි අරති කියන්නේ. සංදී කියලා කියන්නේ ඒ කයේ අලසකම්. දැන් එක විදිහකින් කිය හැකි කියත හැකි මේ අරති කියන එක සිතේ අලසකම්. මොකද සිතනේ මේ අරමුණෙහි සිත පවත්වන්නට බෑ. පසුබයි. ඒ සිතේ අලසකම්. අර සංදී කයේ අලසකම්. කයේ අලසකම්. කය ක්‍රියාවට යෝග්‍ය නැහැ. ඒ දෙයින් තබා ගන්නට බෑ. කොච්චරවත් එක්ක ඇලෙන්න තුමනා කරනවා. ඒ විදිහේ මැනිකම කයේ ගැන්විලා, කයටත් ගැන්විලා. ඒ කයේ අලසකම තන් විජම්භිතා කියලා දක්වන්නේ මේ ඇඟ මැලි කැඩීම. දන්නවනේ සමහර නිදාගෙන නැගිට්ටම අත්තේම යහප නිහාත කරලා යන මැරලා ඉන්න කරන් අමේ ඒ විජම්භිත අරති සම්දි විජම්භිත භක්ත සම්මදෝ භක්ත සම්මදෝ කියන්නේ මේ ආහාර ගැනීම නිසා ඇතිවන මත මත බත් මත කියලා කියනවා භක්ත සම්මදෝ ඒ නිසා සමහරෙකුට ආහාර ගත්ත හැටියේම නිදිමතයි නිදිමත වගේ එනවා. නිදාගත්තොත් ඕන තරම් වෙලා එන්නේ නිදාගත. ඒ ඒ බත් මත. ඒකටයි බත්ත සම්මදූත. චේතසෝච ලීනත්ත. චේතසෝච ලීනත්තන් කියන්නේ සිතේ හැකිලුණු බව. ලීන බව හැකිලුණු. ඒක ඒ නිසා තමයි මේ තීන විද්‍යාන් පිළිබඳ උපමාවක් දක්වලා තිබෙන්නේ. ඒක කුසල ක්‍රියා විශේෂෙහි එහි පසුබෑම හරියට ගින්නට ඇල්ලූ පියාටුවක් වගේ. ඒ පියාට්ටක් ගින්නට ඇල්ලුවාම නැగిලා යනවා. ආපස්සට නැගෙනවා. අන්න ඒ වගේය මේ තීන විද්‍යාවේ ස්වභාවය. ඒ කුසල ධර්ම විශේෂ ඉදිරියට යන්නේ නැහැ පසුබට. ඒ නිසා ඒ අරති, සම්දි, විදම්භිතා, භක්ත කම්මදෝ, චේතසෝච නීනත්තං. යා මේ දක්වා තිබෙනවා කුසලෙහි සිට අසුබැහැස හැකිලී යන ස්වභාවය. ඒක සූත්‍ර දීලා. ඉතින් මේ ගතිය, මේ තීන නිද්ද කියන මේ ස්වභාවය යම් විටක ඇති වූ කල්හි ඒ තිබෙන තුරු ඒ කුසල කර්මෙහි කුසල ක්‍රියාවෙහි මනසේ සිත පවත්වන්නට බෑ. සිත පමණක් නෙවෙයි කය. සිත කය දෙකම ඒක සුදුසු පරිදි පවත්වන්නට බෑ. ඒ නිසා මේ දුරු කරගන්නට තවත් වමනා කරන කරුණු මොනවාද? ඒ මෙනෙහි කිරීම අප කියව මෙනෙහි කිරීම නිසා ඒවා දුරු වී යනවායි කියලා. තව දක්වනවා තමා තුළ ඇති කරගත යුතු. ඒ ඒ වීරිය පාක්ෂික නැත්නම් වීරිය පිළිබඳවයි දක්වන්නේ. වීරිය කියන ධර්මය. ඒ වීරියෙහි පිළිනවා අවස්ථා තුනක් තියෙනවා. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ආරම්භ ධාතු කියන්නේ යම් කුසල කර්මයක්, කුසල ක්‍රියාවක් පටන් ගැනීමේ වීර්යය. දැන් පටන් ගන්නත් කෙනෙකුට බෑ. අප දන්නවා සමහර කෙනෙක් සිටිනවා බෞද්ධ අය මුළු ජීවිත කාලෙම දැන් කුඩා කල නෙවෙයි, තරුණ කලත් නෙවෙයි සමහරු ඉන්නේ වයෝ වෘද්ධව. ඒත් මුළු ජීවිත කාලය තුලදී කවදාවත් උසස් සීලයක් සමාදන් වෙලා නැහැ. උපෝසත සීලයක් සමාදන් වෙලා නැහැ. ඉතින් හේතු ඇසූ කල් කරුණු ඇහුවම ඇයි එහෙම කරන්නේ කියලා හරියට වැඩ. ඉවක් වැඩ. ඉතින් මේ වැඩ නොයික් ඒවා කියනවා. මෙන්න මේ මේවා කරන්නට කියනවා කියලා කියනවා. ඒ නිසා මේ අනිත් කාර්යාලාදී ඔක්කොම නිවාඩු තිබෙන දිනයක්. එහෙම දිනින් ගුවන් මේ තනත්තාගේ වැඩ ඉවර නැහැ. ඒ නිසා සිල් සමාදන් වෙන්නට බැරි දැන් ඒක සමාගයේ වීරියය, දීනතාව දක්වන දෙයක් මිසක ඒ වීරිය දීන බව පෙන්වීමට හොඳ කාරණයක් ඒ Taman ප්‍රකාශ කරන දේ. එහෙම නැත්නම් Tamanට බැරි කමක්ම නෙවෙයි. ඒකට අවස්ථාවක් ලබා ගැනීමට බැරි කමක් නැහැ. ඒ වගේ තමයි ඉඳන් භාවනා ආදී කිරීම සම්බන්ධව. ඒ වාට දෙලා නැති. ඉතින් බොහොම තියෙන ඒ සම්බන්ධව තියෙන අමාරුකම් කියන. ඒ ඔක්කොම අමාරුකම් ඔක්කොම එන්නේ කුසලයට විරුද්ධ අකුසල පක්ෂය. කුසලය භාවනාව සිල් සමාදන් වීම ආදී මේවා කුසල පැත්ත. ඒක විරුද්ධ පැත්තේ යමක් තියෙනවා නම් ඒකම අකුසල පාක්ෂය. අකුසල පැත්ත. ඉතින් මොනවද එතන ගන්නට තිබෙන්නේ? ඒ විග්‍රහ කොට බලනවා නම් ඒ ටිකක් පිළිසිලා ඇතුළු වෙලා මේ කියන කරුණු වලට ඒ කරුණු ටික හාරලා අවසල බලනවා නම් අහුවන්නේ මොනවද? ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ තුනෙන් යම් කිසි දෙකක් හෝ එකක් හෝ මුල් කොට ඇති අනිකුත් ක්ලේශ ධර්ම ඒවා තමයි මේ බාධා පිට පවතින. තව වෙනත් විදියකින් කියනවා නම් මේ කියන නීවරණමයි. මේ කියන නීවරණමයි Tamanව ඒ මාර්ගයට ඇතෙන්නට නොදී වෙන පැත්තක ගෙන යන්නේ. ඒක Taman දන්නේ නැහැ. Tamanට තේරෙන්නේ ඒක කියලා දෙන්න ඕනේ තැනත්තා. කියා දුන්නොත් වැටෙහිදී එවිට මේ අමාරුකම් ඇත්තටම මෙහෙම අමාරුකමක් නෑ මෙහෙම නම් කියලා එහෙම එනවා. මම දන්නවා එහෙම ආපු අය. දැන් <clears throat> ඒ නිසා මේ <clears throat> ආරම්භ ධාතු පටන් ගැනීමේ වීර්යය. ඊ ඊට විරුද්ධව තිබෙන ධර්ම දුරු කොටයි ප්‍රතිවිරුද්ධ ධර්මයන් නැඩගෙනයි. එය ඇති කරගන්න. <clears throat> ඒකට ආරම්භ ධාතු. ඒකට ප්‍රතිවිරුද්ධ දැන් ලෝභ, ද්වේෂ, මෝහ, මාන ආදී මේ ධර්ම අකුසල ධර්ම නැත්නම් මේ අපි කියන්නේ මේ නීවරණ ධර්ම. මේ නීවරණයන් තමයි Tamanට බාධකව සිටින්නේ. මේ නීවරණයන් පසු බැස්වීම කරන්නට දැඩි වීර්යයක් සමාපල උපදවා ගන්න ඕනේ. මම කොහොම හරි මේක කරන්න ඕනේ කියලා. එතකොට ආරම්භ තාප පටන් ගන්න. සිල් සමාදන් වීම පටන් ගන්න. භාවනා කිරීම පටන් ගන්න. සඳහා ඕන කරනවා ඒ ආරම්භ ධාතු කියා දැක්කම පටන් ගැනීමේ වීර්ය. ඊළඟට ඒ සමදුරටත් බලවත් වූ අවස්ථාව තමයි නික්කම ධාතු. නික්කම ධාතු කියන්නේ අලස බව නැතිකොට ඉදිරියට යවන වීර්යයයි කියන්නේ නික්කම ධාතුව. ඊළඟට එන්නේ පරක්කම ධාතුව. පරක්කම ධාතුව කියන්නේ මුලින් මුලින් හටගන්නා වීර්යය පසුව පසුව හටගන්නා වූ වීර්යයට උපකාරයි. ඒ උපකාරය නිසා සමාද නැත්නම් මේ වීර්යයෙන් යුක්ත වූ සිතින් ලබාගත යුතු ප්‍රතිඵල එකින් එකට එකින් එකට ලබාගෙන ඉදිරියට යනවා නැවතීමක් නැතුව පරම්පරං තාම අක්කම පීති පරක්කම ධාතු කියලා ඉදිරියට යන. දැන් අපි ගතහොත් විදර්ශකයේ පිළිබඳව මේ විදර්ශනා කිරීම කරගෙන යාමට විදර්ශනාව ආරම්භ කිරීමක් ඕන ඒ ආරම්භ ධාතු. ඊළඟට මේ විදර්ශනා භාවනාව දිගටම කරගෙන යන්නට. ඒකට මේක මේක බාධා එන්නට පුළුවන් ඒ බාධා නැගෙන ඉදිරියට යනවා. ඒ නික්කම ධාතු. මේ විදර්ශනාව දියුණු වේගෙන ගොස් ඒ විදර්ශකයා නාම රූප පරිච්ඡේද ඥානෙ උපදවා ගන්න. ඒ නාම රූප පරිච්ඡේද ඥානෙ විදර්ශනාවේ එක අවස්ථාවක්. නමුත් ඒක නිෂ්ඨාව නෙවේ. ඒක නැත්තා වීරියෙන් ලබාගත යුතු ප්‍රයෝජනය ලබාගෙන අවසන් වෙලා නැහැ. තව දිගටත් වීරිය උපදවා ගන්නට ඕන. එතකොට මේ තැනට පැමුණාට තව යහ තැනකට තිබෙනවා. ඒ තැන කරා යාමටද වීරිය ඕන. මේ වීරිය උපදවාගෙන තවත් භාවනාවක් ඊළඟට සත්‍ය පරිග්‍රහ ඥානයද උපදවා ගන්න. එතනින් නවතින්නේ නැහැ. තවත් එහාට යන ඔය විදිහට සියලුම විදර්ශනා ඥාන උපදවාගෙන මාර්ග පලාදිගමනයද කරනවා. ඒ සඳහා උවමනා කරන වීර්යය තමයි පරක්කම දහස. ඒ නරක වීමක් නෑ. ඉදිරියටම යන වීර්යය. පරක් පරම් පරම් තාන අක්කම පරක්කම දහස. මෙන්න මේ වීර්යය ඕන කරලා ඔය හීන නිද්ද කියන නීවරණය පළවා හැර ඒ තීන මිද්දයට ඉඩක් නොලැබෙන පරිදි මුලින් තීන මිද්දය සදංග වශයෙන් හෝ ස්කන්ධන වශයෙන් දීකොට අන්තිමේදී ඒ තීන මිද්දය සමුච්ඡේද වශයෙන් රහාමී කිරීම සඳහා මේ පෙරදෑරුම් දීර්ඝය උනක ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ඉතින් මේ දීර්ඝයේ තිබෙනවා වීර්යය උපදවා ගන්න කියනාට ඒ වීර්යය සිතේ සිතේ ප්‍රකට වෙනවා ඒ වගේම කායික වශයෙන් ප්‍රකට වෙනවා එනිසා වීර්යය කොටස් දෙකකට බෙදාද කතා කරනවා කායික වීර්යය චේතසික වීර්යය චෛතසික වීර්යය කියන එක අප දන්නවා ඒ සිතේ එළිය සිතේ හයිය නැත්නම් සිත ඔසවා පවන ගතිය ඒක චෛතසික වීර්යය කායික වීර්යය කියන්නේ ඒ සිතේ තිබෙන එළිය නැත්නම් දීගය නිසා කයෙහි ඇතිවෙන බල ගැනීම. ඒ බල ගැනීම කෙසේද ප්‍රකට වන්නේ? කාහට දැනගත හැකි වන්නේ? නැත්නම් තමාටම ප්‍රකට වන්නේ? ඒ කායික වීර්යයේ කෙලෙසද පවත්වන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. දවස කොටස් පහකට බෙදලා උදේ කාලය, සවස් කාලය, ඒ රාත්‍රී කාලයේ පෙර යම මධ්‍යම යාමය, පස්චිම යාමය කියලා එහෙම බෙදලා ඒ කාලයන්හි කාලයන්හි දිවසං චංකමේන සත්‍යාය ආවරණීයේ ධම්මේහි චිත්තං පරිසෝධි දහවන්හි චංකමේන නිසද්ධාය නිසද්ධාය සංකරේන කියන්නේ සක්මන් කිරීමෙන්, විසජ්ජාය කියන්නේ හිඳීමෙන්. එතකොට සක්මන් කිරීමෙන් හා හිඳීමෙන් ආවරණීයේ ධම්මේහි සිද්ධං පරිසෝදේ. ආවරණීය ධර්ම කියන නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. ඒ කියන්නේ නීවරණ ධර්ම වලට එන්නට ඉඩ නොහැර නීවරණ ධර්ම ඉවත් කරමින් සිතේ කුසල ධර්ම උපදවා ගැනීම වශයෙන් කරන මේ භාවනාවේ සිත පිරිසිදු කරගන්න. සිත අපිරිසිදුවන්නේ නීවරණ ආදී ක්ලේශ ධර්ම ඇතුළු වීම නිසා. ඒ වාට ඉඩක් නොලැබෙන පරිදි ඇති වෙන ඇති වෙන නීවරණය මෙනෙහි කරමින් දුරු කරගෙන Tamanගේ සිත නීවරණ ආදී ක්ලේශ ධර්මයන්ගෙන් කෙලෙසන්නට ඉඩ නොදී පිරිසුදු කර ගැනීම තමයි එයින් කියවෙන්නේ. දිවසං සංකමේන සජ්ජාය ආවරණීයේ ධම්මේහි සිත්තම් පරිසෝධි. ඒ වගේම ඒ සවස් කාලයේ එහෙම කොට. ඊළඟට රාත්‍රී කාලයේ ඒ పూర్ව <clears throat> යාම ඒ සක්මන් කරමින් ඉඳිනේ ආවරණීය කර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි කියන භාවනාවේදී යෙදෙයි කියන්නේ. ඊළඟට රාත්‍රියේ මධ්‍යම යාමීදී ගැන කියනවා ඒ <clears throat> ශරීරයට දෙහෙස දැනෙනවා නම් දෙහෙස දැනෙන නිසා ශරීරය ටිකක් ශරීරයේ ටිකක් විවේක දීමක් අවශ්‍ය වෙන නිසා පාදේ විපාදං අච්ඡාදාය ඔයාදි වශයෙන් දක්ෂිනාගත දක්ෂින දකුණු පැත්තට හැරිලා ඒ ස්වල්ප වේලාවක් නැත්නම් තමන්ගේ ශරීර විඩාව දිනුවනසේ නැගිටින වේලාව සනිටුහන් කරගෙන සිතාගෙන අසවල් වේලාවේ නැගිටින්නේ කියන එහෙම අදිෂ්ඨාන කරගෙන පණිවිඩම් කරගෙන නිින්දට යයි. ඊළඟට රාත්‍රියා පස්චිම යාමෙහි අවදි වෙලා නැවතත් සංකමේන නිසජ්ජාය ආවරණීය ධම්මේහි සිතං පරිසෝධ. අන්න එසේ කරන්නේ කොටින් කියනවා නම් නිින්දේ ගත වෙන කාලය හැර ඉතිරි කාලය මේ භාවනාවෙන් යුතුව ගත කිරීමට අවශ්‍ය වන කායික වීර්යය. ඒකට කියනවා කායික වීර්යය. ඒ කියන්නේ කය ඒ සඳහා යොදවා ගැනීම. ඒක සිතෙන් ලැබෙන්නේ. කයින්ම නෙවේ. ඒ සිතේ ගතියයි කයට ගැන්දෙන්නේ. සිතාලසන මොනවත් කරන්නද? කායික වීර්යය, අනිත් එක මානසික වීර්යය. ඉතින් මානසික වීර්යය උපදවා ගන්න කොහොමද? අසුවල් වේලාවෙන් සිට අසුවල් වේලාවට දැන් මේ පින්නතුන් දන්නවනේ අපේ බුදුරජාණන් වහන්සේ නැත්නම් බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පැමිණෙන දිනෙහි උන්වහන්සේ ඇසතු බෝ මුල ඒ අර කුසතන අසුරා වැඩෙන්ද ගත්තේ නැත්නම් ඉඳ ගත්තේ අදිෂ්ඨානයක් කොට කාමං පචෝච නහරුච අත්ථීච අවසිස්සතු සුස්සතු ශරීරේ මංස ලෝහිත යන්තං පුරිස තාමේන පුරිස විරියේන පුරිස පරක්තමේන පත්තබ්බං නතං අපාපු විත්වා විරියස්ස සංඛාමං බහිස්සති ශරීරෙහි ලේ මස් වියලී යතොත් වියලී ලේවිල ගියා යතොත් යතොත් වේවිල ගියා ශරීර මේ ඇතයි නහරයි සමයි කියන මේවා ඉතිරි වෙනුත වෙතොත් ඉතිරි වුණා යම් පුරුෂ වීරයෙකින් පුරුෂ බලයකින් පුරුෂ පරාක්‍රමයකින් යම් තැනකට පැමිණිය යුතුද තමන් වහන්සේ පැමිණීමට බලාපොරොත්තු වූයේ සම්්‍යක් සම්බුද්ධත්වය ඒ සම්්‍යක් සම්බුද්ධත්වයට පැමිණීම සඳහා යම් පුරුෂ වීරයෙකින් කටයුතු කළ යුතුද නැත්නම් ඒ යම් පුරුෂ වීරයක් නිසා ඒ තැනට පැමිණිය යුතුද ඒට පැමිණෙන තුරු මේ වීර්යය විහිල් නොකරමි කියලා ඒ අදිෂ්ඨාන චතුරංග සමන්වාගත වීර්යය උපදවාගෙන අය උන්වහන්සේ ගෝමුල වැඩ සිටියේ. ඒ ඉතින් එහෙම අවබෝධ කොට ධර්මයේ සතු නැත්නම් සම්්‍යක් සම්බුද්ධත්වයට පැමිණවදාළ බුදුරජාණන් සජාන වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් අමතා ඊට පසුව දේශනා කළේ ඒකයි මහන්නේ නුඹලාට උඹලාද මේ ශරීරෙහි මස්ලේ වියලී යතොත් වියලී ඒවා සමයි නහරයි ඇටයි ඉතිරි වෙතොත් ඉතිරි වේවා යම් පුරුෂ වීරයෙකින් පුරුෂ පරාක්‍රමයකින් යම් තැනකට පැමිණිය යුතුද ඒ තැනටම පැමිණ මේ වීරිය නිවි නොකරමි කියන අදිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කරන්න. ඒතාවික වේ උක්කමූලානි ඒතාවි ශුන්‍යාගාරානි ධායතමා පමාදස්ස මා පච්චා විපතිසාරිනෝ අවුවත්ත අයංගෝ අම්හාකං අනුශාසනයි කියලා මෙන්න මහණෙනි ගස් මුල් තිබෙනවා ශූන්‍යාගාර තිබෙනවා ඒවා කියලා භාවනා කරන්නේ. ධාය මාපමාදත් සිහි මුලාව කරන සිහිය නැතුව වාසය කරන්නට එපා. සමාද මා පච්චා විප්පටිසාරිනවා උගත. එහෙම කොට පසුව පසුතැවිලිවන්නට අපෝ අපිට මෙහෙම කරගන්නට බැරි වුණයි කියලා එහෙම පසුතැවෙන්නට එපා පසුව. අයං වම්මහතන අනුශාසන. මේ තමා අප විසින් තොපට කරන අනුශාසනය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් උන්වහන්සේ ඒ අනුශාසනය වදාළන්නේ භික්ෂුන් වහන්සේටම පමණක් නෙවෙයි. එදා සිටි භික්ෂුන් වහන්සේට පමණක් නෙවෙයි. මේ බුද්ධ ශාසනය යම් තාක්කල් පවතීද ඒ තාක්කල් උන්වහන්සේගේ ශාස්ත්‍රීය පිළිගන්නා යම් තරම් ශ්‍රාවකයෝ වෙද්ද ඒ ගිහි පැවිදි කියන ඒ දෙපක්ෂයේ ඒ හැමදෙනාටම කරන ආමන්ත්‍රණයක්. ඒ නිසා උන්වහන්සේගේ ඒ අනුශාසනයේ පරිදි පිළිපදන අන්නම් කම්මැලිව ගත කරන්නට කාලයක් නැහැ. ඒ නිසා ඒ වීර්යය උපදවාගෙන යායුතු තැන ලබාගත යුතු අර්ථය සිදු කරගන්නට උත්සාහ කරනවා. ඒකට ඒ දෙවදෑරුම් වූ වීර්යය ඕන. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ඉතින් ඊළඟට පෙන්නනවා <clears throat> වීරය උපදවා ගැනීම සඳහා උපකාරක ධර්ම ගැන කියනවා අතිභෝජනේ නිමිත්තක් ගාහෝ අතිභෝජනේ නිමිත්තක් ගාහෝ කියන්නේ ආහාර වුවමනාවට වඩා ගැනීම නොකිරීමයි යන්නේ පමණ දැන ආහාර ගැනීම ආහාරයෙන් පමණ ගැනීම දැන් සමහර විටක ආහාරය රසමස වලින් යුක්ත නම් තමා ප්‍රමාණයට වඩා කන්නට ඉඩ තිබෙනවා. ආසාව නිසා. ඒ රසමසවුළු අඩු නම් නියම ප්‍රමාණයවත් කන්නේ නැති කෙනකා උගත් රස නම් ඌමනාවට වඩා කන්නට ඉඩ තිබෙනවා. එහෙම කළොත් මේ බත් මත ඇති වෙලා හරියට අලියෙකු වනයක් පොඩි කරමින් යනවා වගේ නිදිමත අලස බව සමාජයේ සිට මැඩගෙන නැගින. ඒ වේලේ මොනවත් කරන්නට බෑ නිදා ගන්නවා. එහෙම තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා අතිභෝජනයේ නිමිත්තක් ගාහෝ කියලා බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මෙහි එනවාගෙන ඒ භෝජනයේ පිළි භෝජනේ මාත්‍රක් නිසා භෝජනේ මත්සඤ්ඤා කියලා කියන්නේ ඔය ඒ ඒක මම හිතන්නේ චරණ ධර්මයන්ගෙන් එකක්. භෝජනේ මත්සඤ්ඤා ඉරියාපත සම්පරිවර්තනතා කියලා තව එකක් වෙනවා. ඉරියාපත සම්පත් සම්පරිවර්තනතා කියන්නේ යම් ඉරියව්වකින් සිටින විට සමාගයේ අලස බව ඇති වේද ඒ අලස බව දුරු කරගත නොහේද? අලස බව කොහොමදවත් දුරු වී යන්නේ නැහැ. ඒ ඉන්න ඉරියව්වේ. එවිට ඉරියව්ව වෙනස් කරන්න. ඒකයි ඉරියාපත සම්පරිවර්තනතා. ඉරියව් වෙනස් කිරීම. Thank you.

ආලෝක සංඥා මානසිකාරෝ කියන්නේ ඉරු එළිය, සඳ එළිය, තරු එළිය කියන මේවා ගැන සිහි කිරීම. එහෙම සිහි කරන විට අතිව තිබෙන කම්මැලිකම, අලසකම් දුරු වියක්. ඒකයි ආලෝක සංඥා මානසිකාරය. ඒ ඊළඟට දක්වන අභෝකාශ වාසය. අභෝකාශ වාසය කියන්නේ එලිමහනේ වාසය කියන්නේ. ගේ තුලට වෙලා නැත්නම් මේ ආවරණීය ස්ථානයකට වෙලා භාවනා කරන තැනට බලවත්කමේ කම්මැලිකම අලසකම ඇති වෙනවා නම් එවිට එලි මහානත යන්නේ එලි මහානත වී සක්මන් කිරීම ආදී කරන විට ඒ අලසකම දුරු වී යනවා මේක කල්යාණ මිත්‍තතා ඒ වීරිය පිළිබඳ ආනිසංස දැක්වෙන දක්වන දක්වා කතා කරන ඒ වීරිය උපදවාගෙන කටයුතු කරන කල්යාණ මිත්‍රයෙකු ඇසුරු කිරීම කල්යාණ මිත්‍රතා ඉතින් ඒකට කාරණයක් තමයි ඊට කලින් මාමේ පින්නතුනට කියා ඇති ඒ අර වික්ෂුන් වහන්සේ නමක් පිළිබඳ කතාව. විමල කියන හාමුදුරු නමක් පිළිබඳ උන්වහන්සේ ඇසුරු කළ අනිත් හාමුදුරුවෝම කම්මැලි කෙනෙක්. ඒ නිසා ඒ හාමුදුරුවෝ කලේ මගේ මහානකම මෙම කම්මැලිව ගත කිරීමට නෙවෙයි. ඒ නිසා මේ හාමුදුරුවන් සමග විසීමෙන් මට සිදුවන යහපතක් නැත. යාසලතා උන්වහන්සේව අත්හැරලා ගිහින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇසුරු කරන්නට පටන් ගත්තා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ මේ ශාසනයෙහි දුතාංගධාරී භික්ෂුන් වහන්සේ අතුරෙන් අග්‍රස්ථානය ලබාගත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතුරෙන් තුන්වෙනි ශ්‍රාවකයන් වහන්සේයයි කිය හැකි සාරී පුත්‍ර මෞද්ගල්‍යයන් කියන ඒ අග්‍රශ්‍රාවක දෙනම ළඟින් සිටි හාමුදුරුව තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධි තුන් මාසග්ගය යන පළමු ධර්ම සංගායනාව පැවැත්වුවේ. අනේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇසුරු කරමින් මේ හාමුදුරුව ටික කලක් වාසය කොට උන්වහන්සේගේ තිබෙනු ඒ වීරිය අනුව අමනුත් වීරිය උපදවාගෙන කටයුතු කිරීම නිසා ලෝභ කලකිරීම මහානකම සම්පූර්ණ කර ගැනීම වශයෙන් ඒ අරහත්ත්වයට පැන රහත් රහත් වෙලා සියලු දුක් වලින් නිදහස් වුණා. ඊට පස්සේ මහන්සි කල්පනා කළා මේ මා කලින් ඇසුරු කළ හාමුදුරුවෝ අලස කෙනෙක්. ඔහුගේ අලසකම දුරු කරගන්න ඕනේ. මේ සඳහා ඔහුට උපකාරයක් වන්නට ඕනේ කියලා සලකාගෙන ඒ හාමුදුරුවෝ ඉන්න තැනට ඇවිත් මහන්සියට ඇහෙන පරිදි ගාථාව කියන්නට පරිත්තණ්ඩා විමාරීය යථාසීදී මහන්නවේ එවං කුසීත මා ධම්ම සාදු ජීවි පිහිද තස්මාතං පරිවජ්ජේය කුසීතං දීන දීර්යං පවිත්තේහි අරියේහි පරිතත්තේහි ධායිනි නිච්ඡං ආරද්ධ විරියේහි පණ්ඩිතේහි සහවස කියන මේ විදිහේ මෙහෙම ගාථාවක් වදා. ඒකේ තේරුම මේ මුහුදේ වැටුණු කෙනෙක් තමාව මුහුදු ජලය මතු පිට තබා රැකගන්නට නොපෝනා කුඩා වී කැවැල්ලකට නැගගත්තොත් ඒ තැනස්සා වී කැවැල්ලත් එක්කම මුහුදේ ගිලෙන්නේ යම්සේද එසේම කම්මැලි කෙනෙකු අලස කෙනෙකු ඇසුරු කිරීම නිසා හොඳ ජීවිතයක් ගත කරන කෙනෙකු වුවද අර අලසයාගේ ආශ්‍රය හේතු කොටගෙන මේ සංසාර සාගරෙහි ගිලෙනවයි. ඒ නිසා ඉබඳු අලස කෙනෙකුගේ ආශ්‍රය අත්හරින්නටය. අත්තර ඒ වීරිය අවිවිත්තේහි අරියේහි පහිතත්තේහි යාවි කියන්නේ ධන සංගණිකාවෙන් දෙන්න සමූහයාගෙන් දෙන්න විවේකීව ගත කරන විවේකීව ගත කරන කියන්නේ මේ භාවනා අරමුණක යෙදී වාසය කරන කෙනෙක්. බහිතත්ත්ව කියන්නේ කෙලෙස් තවන වීර්යයෙන් යුතුව ක්‍රියා කරන භාවනා කරන එවැනි කෙනෙකු ආශ්‍රය කරන්නේය කියන මේ ගාථාවයි සංකල්ප දේශනා මේ හඳුරුව එයින් පාඩමක් ඉගෙනගෙන ඒ අනුව පිළිපැද මහන්සේකට පුළුවන් වුණා නබෝ කලකදී රහත් වන්නට. අනේම මේ කල්යාණ මිත්‍රයෙකුගේ ආශ්‍රය කියන එකෙන් වීරිය උපදවා ගැනීමට හේතු වන කලනම තුරු ඇසුරක්. ඒ තෙමේද වීරිය කරන කෙනෙක් කරන කෙනෙක් විය යුතුයි. ඒ කල්යාණ මිත්‍රයා. අනිත් එක සප්පාය කතා. සප්පාය කතා කියන්නේ වීරිය උපදවා ගැනීමට ඉවහල් වන කතා. වීරිය ආනිසංස දැක්වෙන කතා. ඉතින් මේ වීරිය ආනිසංස දැක්වෙන කතා පොතකුත් තිබේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව කොයිතරම් කිය හැකිද? මහන්සේ ඒ සත්වයට පැමිණුනේ සංසාරෙහිදී කොයිතරම් වීර්යය උපදවාගෙන ක්‍රියා කිරීම නිසාද එවැගේම මහන්සියගේ ශ්‍රාවක භාවය පිළිගත් ඒ ශ්‍රාවකයන් වහන්සේලා කොයිතරම් වීර්යයෙන් යුතුව කටයුතු කොටද ඒ තැනට පැමිණුනේ ඒ නිසා වීරයේ හීන කෙනෙකුට ලබාගත හැකි කිසිදු අර්ථයක් මේ ශාසනයේ දක්වන්නේ නැහැ. ශාසනය එහි එන කිසිදු යහපතක් වීරය නැති කෙනෙකුට ඇති කරගන්නට බෑ. දෙනකක් තබා තමා සතර සතර අපාහි ඉපදීමට හේතු වෙන අකුසල ධර්මයන්ගෙන් හෝ වැළකී සිටීමට වීරිය නැති කෙනෙකුට පුළුවන් කමක් නැහැ. වීරිය උපදවාගෙනයි ඒනුත් වළකින්නට වන්නේ. ඒ නිසානේ මේ වීරිය පිළිබඳ කරුණු ආකාර හතරක් දක්වන තැනදී සතර සම්මප්පදාන කියලා දක්වන්නේ. සතර සම්මප්පදාන කියන්නේ නූපන් අකුසල් නූපදවා ගැනීමේදී වේ හා උපන් අකුසල් දුරු කර ගැනීමේදී වේ නූපන් කුසල් උපදවා ගැනීමේදී වේ උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමේදී වේ කියන ඒ කවර වීර්යයක්වත් කවර වීර්යයක් වමනා කරනවා මේ දීන නිද්දය පළවා අර ඒ ගුණ ධර්ම, ශෝභන ධර්ම, කුසල ධර්ම, අකුසලයන්ට විරුද්ධ ධර්ම තම సంతානෙ දියුණු කරගෙන ඒ ඒ තීන මිද්ධ නීවරණී කියන මේ ධර්මය නැවත කවදාවත් තම సంతානෙහි නූපදරාකාරයෙන් එය දුරු කර හැරීමට අවශ්‍ය වන ඒ අරහත් මාර්ග ඥානය උපදවා ගැනීම. ඉතින් ඒ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මම හිතන්නේ අප අද ඒ තීන මිද්ධ නීවරණය පිළිබඳව ඒ කළ විස්තරය ප්‍රමාණයි කියලා ඒ ඒ තීන නිද්දේ ඇති වෙන ඇති වෙන අවස්ථාවකදී ඒ බව දැනගෙන ඒ ඒ මෙනෙහි කොට ඒ පිළිබඳ අප කිව්වා කලින් තරහ උපදවා ගැනීම ආදියක් නෙවෙයි කළ යුතු කියන්නේ ඒක ධර්මයක් හැටියට මෙනෙහි කිරීම. මේ මෙනෙහි කරන විට ඒ දුරු වී යනවා. ඒ දුරු වී ගිය කල්හි ඒක නැති බවක් තේරුම් ගන්න ඊළඟට තමා සිරිත් පරිදි නැත්නම් පුරුදු පරිදි කරගෙන යන භාවනා කරන ඊයේ දෙනවා. ඒකයි දැනගත යුතු තිබෙන කාරණා. අද අපි එතකින් නවත්වමු. सर्वे संखारा निद्राति यदा परिणाय पश्यति अतिरिक्ति विच्छेदमभूतिया सर्वे संखारा निद्राति यदा परिणाय पश्यति अतिरिक्ति विच्छेदमभूतिया सर्वे ब्रह्मा यदा परिणाय पश्यति अतिरिक्ति विच्छेदमभूतिया दुःखकर्तादिदुःखा बृहत्कर्तादिभया सुखकर्तादिदुःखा उपकर्ते पादिनु ఆకాశస్థాపిత మట్టాదీవానాదాదీతి సంతానముందిత్వా సంకల్పం స్థాపనం ఆకాశస్థాపిత మట్టాదీవానాదాదీతి సంతానముందిత్వా సంకల్పం స్థాపనం ఆకాశస్థాపిత మట్టాదీవానాదాదీతి సంతానముందిత్వా పూజయంతు స్వం సదం